තෙරුවන් සරණයි. සම්බෝධ සූත්‍රය. බුද්ධ ජාත ත්‍රිපිටක මාලාවේ බුද්ධ ජාත ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථය සංයුත්ත නිකායේ 4 වෙනි පරිච්ඡේදය. සම්බෝධ සූත්‍රය යමක වාක්‍යයේ සංයුත්ත නිකාය 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පිටුව. මහණෙනි සම්බෝධියෙන් පෙර මෙසම් බුදු නො වූ බෝසත් වූම මට මෙබඳු සිතෙක් විය. බුද්ධත්වයටපත් වෙන පෙර බෝසත්යේදී සම්බෝධියට පෙර මට මෙහෙම සිතක් පහළ විය. ඇසේ ආස්වාදේ කිමෙක්ද? ආදීනේ කිමෙක්ද? නිස්සරණය කිමෙක්ද? කනෙහි ආස්වාදය කිමෙක්ද? නාසයෙහි ආස්වාදය කිමෙක්ද? දිවෙහි ආස්වාදය කිමෙක්ද? කයෙහි ආස්වාදය කිමෙක්ද? සිතෙහි ආස්වාදය කිමෙක්ද? ආදීනවේ කිමෙක්ද? නිස්සරණේ කිමෙක්දයි? මහණෙනි මට බෙබඳු සිතෙක් විය. ඇස නිසා යම් සෝයක් සොම්නසක් උපදීනම් මේ ඇසේ ආස්වාදයයි. යම් ඇසෙක් අනිසි වේනම් දුක් වේනම් වෙනස් වෙන සුළු වේනම් මේ ඇසේ ආදීනවයි. ඇසේ යම් චන්දරාගේ දුරු කිරීමෙක් චන්දරාග ප්‍රහාණයක් වේනම් මේ ඇසේ නිස්සරණයයි. කාන නිසා යම් නහය නිසා දිව නිසා යම් සුවේ සොම්නස උපදීනම් මේ දිවේ ආස්වාදයයි මේ විදිහට අස කන දිවනාසය කියන ආයතන ඒ වගේම අස කන දිවනාසය මන කියන ආයතන හයටම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ආස්වාදේ ආදීනව නිස්සරණ කියන කාරණාව. මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. ඇස නිසා යම් ආස්වාදයක් වේනම් වෙනස් වෙන සුළු වේනම් ආදීනවේ මේ ඇසේ වෙනස් වෙන සුළු බව ආදීනවේ දකිනවා. ඒ වගේම යම් සෝයක් තේනවා නම් සොම්නසක් උපදීන මේ ඇසේ ආස්වාදේ කියලා දැනගන්නවා. ඒ වගේම නිස්සරණයක් දැනගන්නවා. ඇසේ යම් චන්දරාගේ දුරු කිරීමක් චන්දරාග ප්‍රහාණයක්. කියන්නේ ඇස නිසා ඇති වුණු ඒ කැමැත්ත නැතිවීම චන්දරාගය දුරු වීම නිස්සාරණය කියලා දකිනවා. දැන් මේ ඇස කියන්නේ බාහිර ආයතන. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා. ඇසේ ආස්වාද ආදීනෝ නිස්සන්න කියන තැනේදී අජ්‍යත බහිද්දා කියන පැතිකඩයන් දෙකක් වෙන්නනවා. අතර මේ බාහිර අපි මේ කතා කරන තැන ඒ කියන්නේ බාහිර ආයතන කියලා ගන්නකොට අපි ගන්නෙ ඇස නිසා හටගත්ත ඒ වර්ණ. එතකොට ඒ ආස්වාද ආදීන නිස්සරණය දැකීම සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ඒ ස්වභාවය සාමාන්‍ය ඕනම කෙනෙක්ට දන්නවා. මේ පොතක් ගත්තත් මේ පොත ඒක නිසා දැනෙන සතුට ඒක නිසා පොත නිසා දැනෙන ඒ සැපක් සොම්නසක් තියනවා නම් ඒක දැනෙනවා. ඒ වගේම තමයි ආස්වාදය දැනෙනවා. ආදීන ඒ පොත වෙනස් වෙන ස්වභාවය දැනෙනවා. ඒ වගේම ඒ පොත පවතින්නේ නැහැ කියන මෙන්න මේ අවබෝධය ඇතිවීම තුළ ඒ නිස්සරණය දැනෙනවා. මේක බාහිර පැත්ත. බුදුන් වහන්සේ මේකේ ගැඹුරු පැත්තක් පෙන්වනවා. අපිට අපිට මේ උඩින් බැලුවහම බොහොම සරලයි වගේ පෙවුනට බුදුන් වහන්සේ මේකේ ගැඹුරු පැත්තක් පෙන්වනවා. යම් සිතක් අනිසි වේ නම් දුක් වේ නම් වෙනස් වෙන සුළු නම් මේ සිතේ ආදීනෝ දකීම ඒ සිත පැත්තත් ඒ විදිහට පෙන්නනවා සිතේ යම් චන්දරාග දුරු වීමක් චන්දරාග ප්‍රහාණයක් වෙනම් මේ සිතේ නිස්සාරණයක් කය නිසා ඒ විදිහට පෙන්නනවා කය නිසා සිත නිසා යම් සෝයක් සොම්නසක් වෙනම් මේක ආස්වාදයේ විදිහට පෙන්නනවා මහණෙනි මම යම්තාක් මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ දැන් බුදුන් වහන්සේ බාහිර නෙමෙයි අභ්‍යන්තර ආයතන ගැන කතා කරනවා අභ්‍යන්තර ආයතනන්ගේ ආස්වාදේ ආස්වාදේ වශයෙන්ුත් ආදීනවේ ආදීනවේ වශයෙන්ුත් නිස්සරණේ නිස්සරණේ වශයෙන්ුත් මෙසේ තතුසේ නොදත්තේ නම් මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවේ දෙවිමිනිසුන් සහිත මහාන බමුණන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ සම්මයක් සම්බෝධිය අවබෝධ කෙලෙමි නොම පිළින කෙලෙමි මම පිළිගන්නේ නැහැ කියනවා සම්මක් සම්බෝධියටපත් වුණ අවබෝධ කරා කියලා මේ මරුන් බමුණු මිනිසුන් දෙවියන් සහිත ඒ ප්‍රජාවෙහි ඒ නිරුත්තර වූ ඒ කියන්නේ ඔවුන් මරුන් බමුණු මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ ඒ ඒ අයට උත්තර නැති වූ ඒ අය නොදන්න කාරණයක්. ඒ කියන්නේ මේ නිරුත්තර වූ කියන තැන වචනේ අර්ථය ගත්තත් සම්්‍යක් සම්බෝධය අවබෝධ කරගන්නේ මම අවබෝධ කළා. දැන් මේ සාමාන්‍ය සාමාන්‍ය ස්වභාවයේ සාමාන්‍ය ජන ප්‍රජාවගේ ඒ මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාවනේ සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවයනේ දෙවිය කෙනෙක් ඉන්නවා මරණයක් තියෙනවා මරුන් බබුන් මිනිසුන් දෙවෙනි ඒ කාලේ හිටපු ඒ තියෙන පිළිගැනීම ඔස්සේ හදාගත්ත සම්මුති ප්‍රඥප්ති ගොඩ. එතකොට ඒ ඒ සමාජය තමයි සාමාන්‍ය ඒ සමාජයේ ආයතර ඔවුන් ප්‍රජාවේ නිරුත්තර ඔවුන්ට උත්තර නැති වූ සම්්‍යක් සම්බෝධිය මම ඒ සියල්ලට මම උත්තර සොයාගත්තා කියන එක. මම මේ සියල්ල අවබෝධ කළා කියන එක. මේ මේ බුදුන් වහන්සේ මෙතන මනාවකට පැහැදිලි කරන්නේ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණ ආස්වාදය ආස්වාදේ වශයෙන්ුත් ආදීනව ආදීනව වශයෙන්ුත් නිස්සරණ නිස්සරණේ වශයෙන්ුත් මෙසේ තතුසේ නොදත්තෙම් නම් මෙසේ තතුසේ නොදත්තේ නම් මහණෙනි ඒතහක් මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ඒ ලොවේ මිනිසුන් සහිත දෙවි මිනිසුන් සහිත මහා මහාන බමුණන් සහිත ඒ ප්‍රජාවේ නිරුත්තර වූ එතකොට පැහැදිලිවම බුදුන් වහන්සේ කියනවා ඒ දෙවියන් මිනිසුන් සහිත මහාන බමුණන් සහිත ඒ ප්‍රජාවේ නිරුත්තර වූ ඒ කියන්නේ ආස්වාදයේ ආදීන ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැක්කේ නැත්නම් ආදීන ආදීන විදිහට දැක්කේ නැත්නම් ඒ දේව මිනිසුන් සහිත බමුණු සහිත ප්‍රජාවේ ඔවුන්ට උත්තර නැති වූ ඒ සම්‍යක් සියල්ල අවබෝධ කරගත්ත බව මම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා මේ පැහැදිලිව කියන ආධ්‍යාත්මික ආයතනන්ගේ කියන වචනේ මහණෙනි මම යම්තාක් මේ සවැදෑරුම් අධ්‍යාත්මික ඒ කියන්නේ ආයතන 6 සවැදෑරුම් අධ්‍යාත්මික කියන ආයතන 6 කියන්නේ අසකන දිවනාසය කයමන නමුත් මේකේ අසත් රූපයත් රූපේ ගත්තාම ඒක බාහිර. නමුත් අධ්‍යත්ත කියලා ගන්නකොට මේක හරි බොහොම එකම ස්වභාවයෙන් තමයි මේ බුද්ධ ජන ත්‍රිපිටකයේ පැහැදිලි කිරීම ඔබට සාමාන්‍ය ස්වභාවයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් මේකේ තියෙන ගැඹුරු පැත්ත පැහැදිලි කළ යුතු වෙනවා. ඒ තමයි මේ අධ්‍යාත්මික කියන තැන මේ සිතෙන්ම අපිම හදාගන්නවා මේ ආදීනව ආදීනව වශයෙන් අධ්‍යාත්මික ආයතන කියලා ගන්නකොට ඇස හැදෙන හැටි මේ කතා කරන්නේ. එතකොට බාහිර දැන් මේ දකින පේන ඔය වර්ණ ගන්ධ රස එතකොට මේව අපිට සාමාන්‍ය මිනිස්සෙකුට ඕනම සතා සිව්පාට වුණත් මේ දකින පේන තියෙන දේ බාහිර ආයතන වල ස්වභාවය බාහිර ආයතන කියලා කිව්වට මේක බොහොම නුවණින් දකින්න ඕනේ මේස පුටු ඇඳන් කියලා අපි මේ දකින මේ බාහිර ස්වභාව අපි ජීවත් වෙන ඉන්නවා දුක සැප එන්නේ බාහිරින් කියලා හිතන එක. අන්නේ ඒ ස්වභාවය නෙමෙයි ඒක බාහිර ආයතන නෙමෙයි අධ්‍යාත්මික ආයතන වල ආස්වාදයේ ආස්වාදයේ විදියට දකිනවා කියන එක ආදීනේ ආදීනේ විදියට දකිනවා කියන එක නිස්සාර නිස්සාරණේ විදියට දකිනවා කියන එක ඊටාම ගැඹුරු කාරණයක් තියෙනවා. ඒ තමයි ඇස හදන හැටි දකින ස්වභාවයේ ඇතේ ඇසේ සත්‍ය දකින්න ඕනේ. එතකොට එතන ආයතන 6ම සත්‍ය දකින්න සත්‍ය දකින්නවා කියන තැන ආයතන 6 හැදෙන ආකාරය දකින්නවා කියන තැන ඒ මෙතන ඒකේ සත්‍ය දැක්කොත් තමයි මේ මේ අභ්‍යන්තර ආයතන කියන්නේ දැන් මේ සිතට එන අරමුණකම මේ මේ දෙකම පේනවා එකම අරමුණක් තුළ බාහිර ආයතන පොත හමු වීම අධ්‍යාත්මික ආයතනේ සිතින්ම හදාගෙන මේ දකින්න පොත බව දැකීම ඒක තමයි ඒකේ තියෙන මේ ආස්වාදේ ආස්වාද විදිහට දකින්න තැන ආදීනව ආදීනව විදිහට දකින්න තැන ඒකේ මේක හදාගත්තේ මේ පැත්තෙන්ම නම් ඒක ආදීනව දකින්න එහෙම දෙයක් පවතින්නේ නැති බව දකිනවා ඒක මනක්කල්පිත අපි විතින් හදාගත්ත සිතක් බව දකින එක තමයි ආධ්‍යාත්මික ආයතන දකින්නවා කියන්නේ බාහිර ආයතන කියන එක සිත බව දකීම නෙමෙයි ඒක බාහිර හතර මහා භූත ස්වභාවයම ඒ පැත්තරම දැකීම ඒක රැවටීම නමුත් අධ්‍යාත්මික ආයතන 6 ඒ විදිහටම යථාභූත ඥාණයෙන් දකිනවා නම් එතන යා දකින්නේ ඇත්තට මේකේ සත්‍යම ස්වභාවය ඒ කියන්නේ මේ සම්මුති ප්‍රඥප්ති තමන්ගේම සිතම හටගත් බව අධ්‍යාත්මයේ තුලයි දකින්නේ අධ්‍යාත්මික පැත්තෙනුයි ඒ සිතේ සත්‍ය හටගත් ආකාරය දකින්න. එimhe දැක්ක දකීමමයි ආදීනව දකින්නවා කියන්නේ. එතකොට ඒක ආසද ආසද විදිහට දකින්න කියන්නේ පොත හටගත්තේ කොහොමද කියන එක දකින්න. ඒ පොතක ඒ සත්‍ය හැදීමයි ආසාදේ කියන්නේ. එතකොට ඒකේ ස්වභාවය අත්තා ස්වභාවය දකින්න එකයි ඒ ආදීනව දකින්නවා කියන්නේ. ආදීනව ආදීන විදිහට දකින්නවා කියන්නේ. ඒතර එතනම නිස්සාර නිස්සාර විදිහට දකින ඒ ඒ එහෙම පොතක් නැති බව දකින එකයි නිස්සාරණය කියලා දකින්නවා කියන්නේ. ඉතින් මේක ගැඹුරු පැත්තක්. ඉතින් ඒ ඒ ඒ පොතක් හම්බ වෙන්නේ නැහැ. අතර මේ සත්‍ය දකින්න කෙනාට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඊටත් වැඩිය මේ විග්‍රහය තුළ ඔබ විසින්ම සාමාන්‍ය කෙනෙක් රැවටෙන තැනකුත් ඒ වගේම ගැඹුරු පැත්තකදී මේ විග්‍රහයේ ගැඹුරු පැත්ත බැලුවොත් මෙන්න මෙහෙම මේ වාක්‍ය මේ ඊටම වටිනවා මෙන්න මේ වාක්‍ය හොඳට ගලප ගන්න ඕනේ. මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ලොයෙහි දෙවිමින්සුන් සහිත මහාන බමුණන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ. එතකොට දැන් කෙනෙක් හිතනවා මේ සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සෙක් එක පෘථග්ජන පොහොතුන් මිනිස්සෙ මිත්‍යා දෘෂ්ටි තුල ඉන්න කෙනෙක් මේ මේක මේක සාමාන්‍ය විදිහට දකිනවනම් මෙන්න මෙහෙමයි සාමාන්‍ය ඕනම කෙනෙක්ට හිතෙන දෙයක් තමයි මේ වාක්‍ය දිහා දැක්කමත් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවේයි දේ මිනිසුන් සහිත මහ බමුණන් සහිත ප්‍රජාවෙහි එතකොට මේ ප්‍රජාවට මෙහෙම දෙයක් තියෙනවා අද අද ප්‍රජාව ගත්තත් එහෙමනේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත. ඒ කියන්නේ දෙවියෝ ඉන්නවා කියලා හිතනවා, මරුන් කියලා දෙයක් තියෙනවා, මරනවා කියලාත් හිතනවා. ඒ වගේම දේ මිනිසුන් සහිත බහන බමුණු ඒ වගේම ඒ බුදු සමය තුළ මහාන බමුණු ඒ කියන්නේ ඒකේ සත් දකින්න ප්‍රජාවකුත් හිටියා උත්සාහ කරන ප්‍රජාවක් ඒක මහාන බමුණු බමුණන් කියලා. එතකොට මෑත යුගයේ වෙනකොට අපිට ඒ වචනෙන් අහන්න දකින්න නැහැ. නමුත් මේ සාමාන්‍ය දෘෂ්ටිගත ප්‍රජාව කියන එකම තමයි මේකේ අර්ථය. නමුත් මේක මෙහෙම කෙනෙක් කියනකොට මොනවා ඔහුට මනසට එද නමුත් මේ මේ වාක්‍ය හොඳින් දකින්න ඕනේ. මානවවුන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ ඒ අයට උත්තර නැති වූ කියන එක. ඒ අයට උත්තර නැති උනේ ඒ අය ඒ තුලට බැසගත්ත නිසා. දෙවියන් ඉන්නවා, මරුන් ඉන්නවා, බමුණන් ඉන්නවා, දෙවිමිනිසුන් සහිත ප්‍රජාවේ. එතකොට මරුන් බඹුන් සහිත මේක තව ඉස්සරහදී අපේ ජාති ධර්ම සූත්‍ර පැත්තට එනකොට තව මේක මනාකොට තියෙනවා ඔබට දකින්න ලැබෙන තැන් තියෙනවා. ඒ වගේම අපි ඔය නත්ති දින්න සූත්‍රයේ පැත්තට යමු. එතකොට අපි තවත් පැහැදිලි කරමු. මෙට කලිනුත් අපි පැහැදිලි කරා. නමුත් නැවත වරක් අපි ගමු. එතකොට මේක අපේ මේ කතා නොකරන පැතිකඩක් මෙතන තියෙනවා. ඒ තමයි මෙන්න මේ වාක්‍ය තුල ගැබ් වෙලා තියෙන අර්ථය. සම්බෝධියට පැමිණිනා කියලා මම පිළිගන්නේ නෑ මහණෙනි. මේ අවබෝධ නොවුනනම් කියන එක. ආධ්‍යාත්මික ආයතන අවබෝධ නොවුනනම් කියන එක. එතකොට සාමාන්‍ය බුද්ධත්වයේ ලබන්න කලින් තිබුණු ස්වභාවයේ එතකොට අපිට පේනවා බාහිර ආයතන කියන ස්වභාවය අඳුන ගන්න ඕනේ. අපි සාමාන්‍ය කෙනෙක් ඇසුරු කරනවා මේ බාහිර තියෙන බඩු මුට්ටු තියනවා කියන එක. එතකොට සාමාන්‍ය කෙනෙක් ඉන්නවා යා මැරෙනවා මට දුක හිතෙනවා. මම මෙහෙම දෙයක් තිබුණා ඒක නැති වුණා ඒක හරි ඒක ඒකට බාහිරට යොමු වෙච්ච එක. නමුත් බාහිර සත්‍යක් නොනබව දැකීමම තමයි අධ්‍යාත්මික පැත්ත දකිනවා කියන්නේ. ඉතින් ඒ සත්‍ය දැකීම ආදීනව නිස්සරණ දැකීම කියන එක තමයි ඒක ආબોධ නොවුණා නම් මේ අධ්‍යාත්මික ආයතන ආબોධ නොවුණා නම් මම පිළිගන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම පැහැදිලි කරනවා මේ සම්බෝධියටපත් උනා කියලා. ඒතර සම්බෝධියටපත් උනා කියලා අවබෝධ ප්‍රත්‍යක්ෂතාවයටපත් වීම තුලයි බුදුන් වහන්සේ බුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. ඒක නැත්නම් අපි වාක්‍ය විදිහට මේක අපි පොඩ්ඩක් අපි ගත්තොත් මේ කියන කොටස ගත්තොත් යාව කිංචා හං බික්කවේ ඉමේසං ජන්නං අජ්ජත්තිකානං ආයතනානං එවං අස්සාදංච අස්සාදතෝ ආදිනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං නාබන් ඥාසින් නේව තාවාහං නේවතාහං භික්ඛවේ සදේවකේ ලෝකෝ සමාරකේ සබ්‍රාහ්මකේ යස්සමන බ්‍රාහ්මනියෝ ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤා සිං එතකොට මෙතන යථාභූචන් මේකේ තියෙන ආස්වාදයේ ආස්වාදයේ විදිහට මේ බුදුන් වහන්සේ මේ පාළි වචන දිහා බැලුවොත් එම යා ය යාව කිංචං භික්ඛවේ ඉමේසං ඥානං අජ්ජත්තිකානං ආයතනානං එවං අස්සාදංච ආස්වාදතෝ ආදීනෝචෝ ආසා ආස්වාදාංච ආස්වාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සාරණන්ත නිස්සාරණතෝ යතබූතං නබහ නබඤ්ඤාසින් කියන එක. එතකොට යථාභූත ඥාණයෙන් මේ මේ මේ දැක්කේ නැත්නම් මේ අධ්‍යාත්මික ආයතන බාහ්‍ය මේ ආයතන ඒ ආස්වාදයේ ආස්වාදයේ විදිහට දකින්න කියන එක. දැන් ආස්වාදයේ දකින්නවා කිව්වනම් ඔන්න සාමාන්‍යයෙන් අපි දකින්න දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට ආස්වාදයේ දකින්න කිව්වොත් එන මේකේ ආස්වාදයේ දකින්න කියලා. නමුත් ආස්වාදේ ආස්වාදේ විදිහට දකින්න කියන එකේ ලොකු තේරුමක් තියෙනවා. ආදීනවේ ආදීනව පේන දකින්න කිව්වොත් ඔන ඕන කෙනෙකුට තියෙනවා. දැන් මේකේ බඩු මුට්ටු තියෙනවා කැඩලා බිඳිලා යනවා. ඒකේ ආදීනව දකින්න. නමුත් මෙතන එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. අපි ඔබට පෙන්වන්නේ යන්නේ මේ ආස්වාදේ ආස්වාදේ විදිහට දකින්න කියලා තියෙන ගැඹුර. අනිත් එක යථාභූත ඥාණයෙන් දකින්න කියන ගැඹුර. ඒකේ තියෙන ලොකු ගැඹුරක්. ඒ තමයි මේ තමන්ගේ සිතෙන්ම හදාගත්ත දේ සම්මුති ප්‍රඥප්ති ඇත්ත ස්වභාවය දකිනවා කියන එකයි මේ ආදීනෝ හරියට යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. ඒ යථාභූත ඥාණය ගැන වෙනම ඒක ඒක ගැන කතා කරන්න වෙනම සූත්‍රයකට අපිට යන්න වෙනවා. නමුත් අපි මෙතනදී දැන් මේ යමක වර්ගයේ තියෙන මේ සම්බෝධ සූත්‍ර සම්බෝධියටපත් වෙන්නේ පත් වුණා කියලා මෙන්න මේ අවබෝධය නිසයි කියනකොට මේක අපි සිංහල පරිවර්තන හරි සරලව වගේ පෙවුනත් මේකේ ඒක වචන වලින් ගත්තොත් ඒක වචන ටිකක්. ඒක හරි. නමුත් ඒකේ අර්ථය හරිම ගැඹුරෙන් Tamanට දකින්න නුවණක් තියෙන්න ඕනේ. මහා ප්‍රඥාවෙන් දැකිය යුතු වෙනවා. මේ අපි ඉස්මතු කරන්නේ තමන්ගේ සිත තුළම හදාගත්ත දෙයක් මේ සම්මුති ප්‍රඥප්තිය වල සත්‍ය දකින්න එක. එහෙම දෙයක් බාහිර නැති බව දකින්න එකයි ආදීනවේ ආදීනවේ විදිහට යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ. ආස්වාදයේ ආස්වාදයේ විදිහට යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ බාහිර ඒ ආදීනෝ ආදීන විදිහට දැක්කොත් ඔහුට තේරෙනවා මේක බාහිර එහෙම දෙයක් නෑ මේ තමන්ගේ සිත තුලම හදාගත්ත මේ අධ්‍යන්තරික ආයතන වල ආදීනෝ ආදීන විදිහට දකින්නේ මේ පැත්තෙන්ම හදාගෙනයි මේ දකින්නේ බාහිර ආයතන නෙමෙයි අධ්‍යාත්මික ආයතන කියලාත් කියනවා ඒකිනුත් පැහැදිලි වෙනවා එතකොට ඒ ඒ හැදෙන ආකාරයමයි දකින්නේ සිත හැදෙන ආකාරයම තමයි මේ කතා කරන්නේ එතකොට ඒ ඒ මේ මේ මේ සිතින්ම හදාගත්ත සම්මුති ප්‍රඥප්තිය අපි ඇසුරු කරන්න කියන එක යථාභූත ඥානය තුලයි ඒ වචනේ තුලයි ගැබ් වෙලා තියෙන්නේ. ඒකම අපි ඒ ඇසුරු කරන්න කියන එක දකිනකොට ඒකේ ආස්වාදයේ එතකොට ආස්වාදයේ විදිහට දකින්න කියනකොටත් එතකොට තේරෙනවා. තමන්ගෙම විසින් හදාගත්ත ඒ දෙයක්ම තමන්ගෙම හිතම තමයි තමන් මේ එතකොට ඇසුරු කරලා ආස්වාදේ ලබන්නේ. ඒතොර ඒ ඒ අකේ සත්‍ය දකිනවා කියන එක යථාභූත ඥාණයෙන් දකිනවා. ඒතොර ඒ තමන්ගේ සතුට දැනෙන්නේ දුක දැනෙන්නේ බාහිර තියෙන බඩුවකින් නෙමෙයි. ආධ්‍යාත්මික ආයතනය වලයි දකින්නේ මේ. එහෙමනම් ඒ සිතමයි දකින්නේ කියන එක. ඊට පස්සේ බලන්න ඒකේ ආස්වාද ආදීන නිස්සරණේ ඒක නිස්සර නිස්සරණේ විදිහට දකිනවා කියනකොට ඒකේ සත්‍ය දකිනකොට එහෙම දෙයක් නැති බවයි දකින්නේ. ඒ මිදීමයි දකින්නේ. ඉතින් මෙන්න මේ කාරණාව ඊටාම වැදගත්. ඒ වගේම මෙතන වැදගත් වෙන මේක මරුන් බමුණු මිනිසුන් දෙවියන් සහිත අයට ඒ ඒ අය නිරුත්තර වූ කියන එක. ඒ අයට උත්තර නැහැ කියන එක. ඒ ඒ ඒක අවබෝධ කරා කියන එක. සම්බෝධියට පැමිණුණා කියන එක. බුදුන් වහන්සේ එහෙම නැත්තම් බුදුන් වහන්සේත් එතනම රැවටුණ තැනටම යන්න ඕනේ. මරුන් බමුණු මිනිසුන් දෙවියන් සහිත අයට. දැන් මෙතන මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත අය කියන්නේ මේ පෘථග්ජන භූමිය. ඒ අවබෝධෙත් මෙතන තියෙන්න ඕනේ. මේක තව ඉස්සරහා සූත්‍රය වලට යනකොට ඔබට පැහැදිලිවම බුදුන් වහන්සේ ඒ වචනින්ම කියන තැන් හම්බ වෙනවා. නමුත් දැන් මේක මේ මේක මේ නිකන් බැලූ බැලමට මරුන් බවුන් මිනිසුන් සහ එතකොට බලන කෙනෙකුට හිතන දැන් ධර්මය අවබෝධ නැති කෙනෙක් අපි දුම් නිකන් මේ පොත කියවනවා කියලා. එතකොට එයාට හිතෙනවා ආ මේ මරුන් ඉන්නවා බමුන් ඉන්නවා මිනිසන් ඉන්නවා දෙවියන් ඉන්නවා. ඇත්තටම එහෙම එහෙම සම්මුතියට ගත්තොත් සම්මුතිය තුල ඉන්නවා. ඒ හදාගෙන ඉන්නවා. නමුත් පරම සත්‍ය කියලා යථාභූත ඥාණයෙන් දකින කෙනෙක්ට ඒ කතාව නෙමෙයි තියෙන්නේ. ඒ මරුන් බහුන් මිනිසුන් සහිත එයාට නිරුත්තරයි. එයාට මේකට උත්තර නැහැ. මොකද ඉන්නවා කියලා ගත්ත කෙනාට මේකට උත්තර නැහැ කියන එක. අන්නේ ඒකට උත්තර හම්බුණා කියන එක දැන ගැනීමයි සම්බෝධියටපත් වුණා කියන එක පෙන්වන්නේ. ඒ වගේම බලන්න මේකේ අපි ඊගාව අවසාන පරිච්ඡේදයට ගියොත් මහණෙනි මම යම් කලෙක මේ සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාද ආස්වාදයේ වශයෙන්ුත් ආදීන ආදීන වශයෙන්ුත් නිස්සරණේ නිස්සරණේ වශයෙන්ුත් මෙසේ තතුසේ අවබෝධ කළෙම් නම් මහණෙනි මම කලි දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝයෙහි දෙමින්සුන් සහිත මාන බමුණන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ සම්්‍යක් සම්බෝධිය අවබෝධ කලෙම්හි කලෙමි පිළි නොකලෙමි මේක අවබෝධ කළේ නැත්නම් මේ මේක දැනගත්තේ නැත්නම් අධ්‍යාත්මික ආයතනන්ගේ ආස්වාදය ආදීන නිස්සාරණ කියන එක දැක්කේ නැත්නම් ඒක පිළිගන්නේ නැහැ කියනවා. සහිත ප්‍රජා අවබෝධ කරයි කියලා මට පිළිගන්න බෑ කියලා කියනවා. මට ඥාන දර්ශනය පහළ වේ. අන්න වැදගත්ම වාක්‍යයක් කියනවා. මට ඥාන දර්ශනය පහළ වේ. ඒ යථාභූත ඥානේ දර්ශනය පහළ වුණා. අන්න එතකොට මේකේ සත්‍ය දකින යථාභූත ඥානය පහළ වුණා කියන එක. එතකොට යථාභූත ඥානය කියන්නේ මේ යථා ස්වરૂපේ මේ වචනේ නිකම් භූත වෙනවා කියන්නේ ඇදෙන හැටි දකිනවා. එතකොට යථාභූත කියන දැන් මේක සිංහල ප්‍රවර්තනේ එහෙම කියන්නේ සිංහල වරවර්තනේ අර වචන ටිකමයි කියන්නේ. යථාභූත ඥානය පහළ වුණා කියලා. නමුත් යථාභූත ඥානය කියන්නේ කුමක්ද? යථා භූත කියන්නේ සම්භූත වෙනවා. සම්භූත වෙනවා කියන්නේ මේක හැදෙන ආකාරය. යථා ස්වરૂපයෙන් දකිනවා කියන එක. ඒතර ඒක pāli වචනේ තියෙනවා. ඒ pāli වචනේම සිංහලට දාලා දැම්මහම වෙන්නේ අර ඒකේ වචනේ වරදක් නැහැ. හරි. නමුත් ඒක අර්ථය ගන්න අපහසු වෙනවා. අද කෙනාට අද සාමාන්‍ය කෙනෙක් මේ පොත බලන කෙනෙකුට මේක ගන්න අපහසුයි. ඒකට හේතුව අර වචනේ මෙතනට දැමීම තුළ. මේ හැම පරිච්ඡේදයකම අපි ඒක දකිනවා. ඒ කියන්නේ ඒ වචන ටික හේමම තියෙන සිංහල පරිවර්තනේ. නමුත් ඒ වචන විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඊටු ටික සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒක වරදක් කියන්න බෑ. පොතේ සියල්ල අටංගුයි. නමුත් අර අවබෝධය තියෙන කෙනාට මේක දැක්ක ගමන් පේන ගන්නවා මේ යථා භූත ඥානය කියන්නේ යථා ස්වરૂපේ සම්භූත වන ආකාරය දැකීම කියන එක. ඒක තමයි ඇත්තටම මේ සත්‍ය දකින්න කෙනා තමයි දන්නේ මේ බාහිර නෙමෙයි තමන්ගේ හිතේ කියන්නේ. ඔය අර්ථයමයි තියෙන මේ යථා භූත ඥානය කියන වචනේ. සම්භූත වෙනවා කියන තැන. මෙතනත් ඒකම කියනවා මට ඥාන දර්ශනය පහළ වේ. මාගේ අරහත් ඵල සමාධිය අකෝප්‍ය. ඒක දැන් කිසි දෙයකට සැලෙන්නේ නැහැ. ඒක අකෝප්පයක් කියනවා. අරහත් ඵල සමාධිය. ඒ අරහත් ඵල සමාධිය කියන්නේ මේක අරහත්ත්වයට පත් වෙන්න මෙන්න මේ අවබෝධය තුලින්මයි. ඒක Tamanට ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙලා Tamanගේ ස්වභාවයටම පත් වුනොම තමයි අරහත් අරහත් ඵල සමාධියට අකෝප්පය කියන්නේ. අරහත් ඵල සමාධිය කියන්නේ ඒ සත්‍ය දැකීමේ සමාධියක් තියෙනවා. ඒක අනිමිත්ත සමාධියයි. ඒක අරහත් ඵල සමාධිය කියන්නේ. ඒ වගේම තමයි මේ අන්තිම જાතියයි මට නැවත උප්පත්තියක් නැහැ. උප්පත්තියක් නැති බව අවබෝධ වෙන්නේ මෙතන උප්පත්තිය පණවන්න බෑ. මෙතන මේ මෙතන මේ සිතක් හටගෙන නිරුද්ධ වීමයි එතන ඇතිවීම නැතිවීම දකිනකොට සම්මුතිය තුල කතා කරන උප්පත්තියක් පණවන්න බෑ. ඒකම නිසාම මේ මගේ නැවත උප්පත්තියක් ගැන අදහසක් තියෙන දෙයක් තියෙනවා. ලෝකේ ලෝකයක් පණවන්න බෑ. ලෝක විනය්‍ය ලෝකයේ කියන්නේ ලෝක නිරෝධයට යනවා. ඒතකොට ලෝකයක් නැති කෙනා කොතනකද ලෝකයක නම් තමයි උපදින්නේ. ඒතකොට ලෝකේ අපිමයි හදාගෙන තියෙන්නේ. නැති ලෝකයක කොහොමද කෙනෙක් උපදින්නේ? ඒතකොට එයාට අවබෝධය ප්‍රපත්තුනාට පස්සේ එයාට ලෝකෙකුත් නැහැ, උප්පතියකුත් නැහැ. එහෙම නැති බව එයාට අවබෝධයි. එහෙම නැති දෘෂ්ටියක නැති කෙනෙක්ට ඒ දෘෂ්ටිය නිසායි උපදින්නේ. දෘෂ්ටි නැති කෙනා උපදින්නේ නැහැ. ඒකයි මෙතන පැහැදිලිව මේ අන්තිම જાතියයි. නැවත මට උපතක් නැහැ. දැන් නැවත ඉපදීමක් නැතයි. අවබෝධ වුණා. මේක තමයි ඉතින් සම්බෝධ සූත්‍රය සම්බෝධියට පැමිණීම අවබෝධ වීම පෙන්වන වටිනාම තරක්. යතෝචකෝ අහම් භික්ඛවේ ඉමස්සං ජානං අජාතිකායතනානං එවං අස්සාදාංචා සදතෝ ආදිනවංචා ආදිනවතෝ නිස්සරණන්ත නිස්සරණතෝ යථාභූතං අබ්බජ්ජාසින් අබ්බඤ්ඤාසින් අතහම් භික්ඛවේ සදේවකෝ ලෝකෝ සමා සමාරකේ බ්‍රහ්මණකේ සස සසම්මන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤාසින් ඥානංච මේ පණ මේ දස්සං දස්සනං උදපාරි අකුප්පා මේ චේතෝ විමුක්තේ අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බව එතකොට නැවත මට උපතක් නැත එතකොට අපි මේක ගත්තොත් ඒ ඒ සිංහල අපි මේ වචන වලින්ම මේ මේ තියෙන පාලි අර්ථයෙන්ම ගත්තොත් යතේච යතෝච කෝ අහම් භික්කවේ ඉමස්සං ජානතං අජ්ජත්තානිකායතනං එවං අස්සාදං චාස්වදතෝ ආදීනවං චාදීනතෝ ආධ්‍යාත්මික ආයතන කියලා අපි කතා කරන්නේ අපේම සිතම බව දකින්න ඕනේ. එතකොට ඒකේ ආදීනව දකිනවා කියන්නේ ආදීන විදිහට ආදීනවංච ආදීනවතෝ ආදීනං චාදීනවතෝ නිස්සනන්ත නිස්සනතෝ යතහ භූතං අබ්බඤ්ඤාසින් එතකොට යතහ භූතං අබ්බඤ්ඤාසින් කියලා කියන්නේ මේ යතහ භූත හැදෙන ආකාරය යතහ සම්භූත වන ආකාරය දැකීමයි යතහ භූත ඥානෙ කියන්නේ. එතකොට මේක හැදෙන ආකාරය සිත තුළින් මැදෙන එකක් කියන එක අවබෝධ වීමයි මේ පෙන්වන්නේ. නැත්නම් බුදුනාසේ මේ මෙතනට මෙච්චරටම මේක නිර්වුලම අපිට නම් පේනවා. අතහ භික්ඛවේ සදේවකේ ලෝකෝ සමාරකේ සබ්‍රක්මකේ සසම්ම සසම්මන බ්‍රාහ්මනියෝ ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරම් සම්බා සම්බෝධි මේ සදේවකෝ මනුස්සාය මේ මේ මේ මේ කියන මේ මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත කියලා අපි ඒ විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ වචන ටික මේ මේ සිංහලට විග්‍රහ කරලා තියෙන්නේ සදේවකෝ ලෝකෝ කියන එක ඒ වගේම සමාරකේ සබ්‍රහ්මකේ කියන එක සසම්මන බ්‍රහ්මණීයා ප්‍රජාය කියන එක. ඒතර ඒක තමයි මරුන් බමුන් මිනිසුන් සහිත මේ ප්‍රජාව කියලා මෙතන සිංහලට අරගෙන තියෙන්නේ. ඒතර නමුත් ඒක පාලි වචනෙම තියෙන්නේ. හැබැයි බැලුවොත් එහෙම ඔබට පේයි සදේවක ලෝකෝ. සදේවක ලෝකෝ මේ පවතින ලෝකේ සමාරකේ මේ සම්බ්‍රහ්මකේ මේ බ්‍රහ්ම තියෙනවා කියලා ගන්න එක. ඉතින් මෙතන අපි විසින් සිංහලෙන්ම හදාගෙන තියෙනවා. එහෙම බැලුවොත් එහෙම මම මෙකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සම්්‍යක් ලෝහි මරුන් සහිත බඹුන් සහිත ලෝහි දේව මිනිසුන් සහිත මහාන බමුණන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ සම්මක් සම්බෝධි එයට උත්තර නැති වූ. ඉතින් ඇත්තටම මේක වාලි වචන වලින් බැලුවම හොඳටම පේනවා. මේ කියන සන ප්‍රජාය සදේව සදේව මනුස්සාය අනුත්තරං සම්බෝධින් ඒ ඒ ඒ ඒම ඒම ඒ මේ මේ කියන කාරණාව ඊටාම පැහැදිලි මේ අපි විසින්ම හදාගත්ත සම්මුතිය තුළ අපි විසින්ම හදාගත්ත ලෝකයක්. ඒතොර ඒකම තමයි මේ මරුන් බරුන් මිනිසුන් සහිත ලෝකයක් කියන්නේ. ඒ එහෙම තියෙන ලෝකයක් නෙමෙයි ඒක. ඒකත් සම්මුතිය තුළ අපි ආධ්‍යාත්මික ආයතන මේ ධර්මතාවයේම සම්බූත වන ආකාරය ආදීනව දකිනවා කියන තැන නිස්සරණයට එනකොට ඒකක් දැකීමක් තියෙනවා. යථාභූත ඥාණයෙන් දැකීම. ඒතකොට ඒකත් ඇත්ත වෙන්නේ නැහැ. එතන එහෙම ලෝකෙකුත් නැහැ. ඒ ලෝකෙ මිදෙන තැන මෙතනම අපිට පේනවා. විනය ලෝකයේ ලෝකේ සත්‍යයක් නොවන බව දැකීම තැනත් මේ මේක අපිට සත්‍ය පේනවා මෙතන. එතකොට සදේව මනුස්සානං අනුත්තරානං සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤා පඤ්ඤාසින් ඥානත් පනමේ දස්සනං උදපාදි. එතර එතරම් කියනවා මේ මේක අර බුදුනාසේ නිර්වද්‍ය මේක ප්‍රත්‍යක්ෂතාවය ප්‍රකාශ කරන වාක්‍ය ටික. මාගේ අරහත් ඵල සමාධිය අකෝප්පයි කියන එක. මේ මාගේ අන්තිම જાතියයි දැන් නැවත ඉපදීමක් නැතයි. ඉතින් ඒක තමයි අපි ගත්තොත් සම්මා සම්බෝධි අபிසම්බුද්ධෝති පඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාරේ. ତର හරිලා හරි මේ හරි මෙබන් මේ වචන ටික ඥානංච පනමේ දස්සනං උදපාරේ. අකුප්පා. ඒතර මේ දර්ශනේ උදපාදි කියන්නේ උද ආලෝකෝ උදපාදි, උපදාන චක්කුන් උදපාදි, විද්‍යාව උදපාදි කියලා කියනකොට මේ සත්‍ය දර්ශනේ දකින්න ඕනේ කියන තැන. ඒක පැහැදිලිවම කියන දර්ශනෙටපත් වුණා කියන වචනේත් මේකේ. ඉතින් දස්සනා පහ මේ කියන වචන ඊටාම වැදගත්. ඒකම අකුප්පා මේ චේතෝ විමුක්ති ආයති මජ්ජාති. අකුප්ප චේතෝ විමුක්තියට. ඒක චේතෝ විමුක්තියටපත් උනා. චිත්ත චේතෝ විමුක්තිය කියන වචනේ පව ලොකු ගැඹුරක් තියෙනවා. චිත්ත විමුක්තියක් කියන එක. ඒ වගේම අකුප්පා කියනකොට මේක ආයි සැලෙන්නේ නැහැ. මේක සිතින් මිදුණා කියන එක. චිත්ත විමුක්තියක්. එතකොට ලබලා තියෙන්නේ. ආයතුමා ಜಾති අන්න නැවත මට උපතක් නැහැ කියන එක අවබෝධ වෙන්නේ මෙන්න මේ සත්‍ය අවබෝධුණු කෙනාට. ලත්ති දානි පුනබ්බව නැවත ඉපදීමක් නැතයි අවබෝධ කළේ. ඉතින් මේ තමයි සම්බෝධියටපත් වුණා කියන තැන පැහැදිලි කිරීම ඒ වාක්‍ය වලින් අපි අවසාන කොටස ගත්තේ. එතකොට මේක ඉතින් සම්පූර්ණව බැලුවාම මේක අපි කොටසක් අපි පාළි පැහැදිලි කරගෙන ආවේ නැහැ මුල් ටිකේ. එතන අපි ගත්තොත් එහෙම තස්ස අම්බික්කවේ තදෝසී යංකෝ චක්කුම් පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සාන මේකේ මේකේ චක්කුංච පටිච්චුප්පජ්ජති ඒ ඇස හදෙන ආකාරය දැකීම තුළ සුඛං සෝමනස්සානං අයං චක්කුංස චක්කුසාසාදෝ යං යං චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන එක. එතකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං චක්කුස්සාදීනෝ යෝ ජං සෝතං ඒ විදිහට අසකන දිවනාසය කියන ආයතන හයම අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. එතකොට මේ ඇත්තටම මේ අනිච්චයි කියන වචනේ මෙතන පවතින්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ සිතක් කියලා දෙයක් ගන්න බෑ. චක්කුංච පටිච්ච රූපේච උපච්ච චක්කුඥාන කියලා මේ මේ මේකේ කියනකොටම සුඛං සෝමනස්සානං ආයන් චක්කුංස ආසාදෝ මෙහෙම ගන්න බෑ කියන එක තමයි මෙතන මේ ආසාදයක්වත් එහෙම සාදේ විදිහට සත්‍ය දකින්න තැන ඇති වෙන්නේ නැහැ කියන ඒ සත්‍ය දකින්න තැන ඇති වෙන්නේ නැහැ කියන එක. දකින්න ඕනි නුවණින්ම මේ කියන කාරණා අසත්‍යෝම දකිත්වා කියන වගේ ඒ වගේම නුවණින්ම දැකිය යුතු කාරණා නුවණින්මයි දැකිය යුතු වන්නේ. ඉතින් ඔබට මනාකොට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි හිතනවා. මේක අපි පැහැදිලිවම සරලව කියනවා නම් බොහොම සරලව එක තැනකින් පෙන්වන්න උත්සාහ කරේ බාහිර ආයතන නෙමේ බුදුන් වහන්සේ කතා කරන්නේ අධ්‍යාත්මික ආයතනවල සත්‍ය දැක්ක කියන කාරණාව. අධ්‍යාත්මික ආයතනිකා කියන තැන බුදුන් වහන්සේ ඒක මනාවකට පැහැදිලි කරනවා. මේ මේ ඒක ඔබට දකින්න ලැබෙනවා මේ මේ පැහැදිලි කිරීම ඔස්සේ බැලුවොත් එයා ආදීනවංශ මේකේ යාව කිංචෝ යාව කිංචෝ හං භික්ඛවේ ඉමේසං ජන්නං අජ්ජාතිකානං ආයතනානං එවං අස්සාදාති. එතකොට මෙතන ආධ්‍යාත්මික ආයතන කියලා ගන්නකොටම පේන අපේ සිත තුළම හැදෙනේ ඒ මේ මේ සත්‍ය දකින්න තැනයි බුදුන් වහන්සේ ඉස්මතු කරන්නේ. පෙන්වන්නේ ඒ සත්‍ය අවබෝධ වුණු කෙනාට අර බාහිරයේ සම්මුතිය තුළ කතා කරන මරුන් මිනිසුන් දෙවියන් සහිත ඒ ප්‍රජාවට මේකට උත්තර නැති නිරුත්තර වූ ඒ ඒ කාරණා සියල්ලම අවබෝධ වුණා කියන එක බුදුන් වහන්සේ පෙන්නවා ඒ බුද්ධත්වයට පත් වුණා කියලා නැත්තම් තමන් ප්‍රකාශ කරන්න පිළිගන්නේ නැති බව. ඉතින් ඇත්තටම එතකොට මරුන් මවුන් මිනිසුන් සහිත ප්‍රජාව කියන මේ සදේවක ලෝකේ කියන කාරණාව එතකොට මේ ඒ සාමාන්‍ය රැවටුණු ස්වභාවය තුළ ඉන්න ප්‍රජාවට මේ සත්‍ය වටහා දීමේ හැකියාව තියෙන සම්බෝධියටපත් වුණු කෙනෙකුට පමණයි. හැමෝටම තෙරුවන් සරණයි නුවණින්ම දකින්න බුදුන් වහන්සේ පෙන්වන කාරණාව අතිශයින් ගැඹුරු වෙන්න පුළුවන්. නමුත් අපි ඒක සරල ඇසකින් දැක්කොත් අපිට එහි තියෙන අර්ථය නොපෙනෙන්න පුළුවන්. තමන් ඒකේ සත්‍ය දකිනවා නම් සත්‍ය දකිනු කෙනාටත් සරල භාවයක් දැනෙනවා. ඒ සත්‍ය දැකීම තුලයි සත්‍ය නොදැකීම තුලත් සරල භාවයක් දැනෙනවා. ඒ තමන්ට තමන්ගේ සරල ස්වභාවයක තියෙනවා කියලා ගැනීමයි. සරල ස්වභාවයෙන් දැක්කොත් මේක මේ බාහිර තියෙන මේ ආස්වාදේ සතුට සැප ඒ විදිහට දකින්නේ මේ ආස්වාදයේ ආදීන නිස්සරණ දකින්නවා කියන්නේ මෙයා හැම එකකින්ම මට සතුටක් වෙන ඒක ඇත්ත දකින්නවා එහෙම ආදීනව දකින්න අද සාමාන්‍ය මේ වගේ සරල ධර්මයක් දේශනා කරනවා මේක ආස්වාදේ දකින්නවා කියන්නේ මේ බඩු මුට්ටු වල ආදීනව දකින්න කියන්නේ කැඩෙන බිඳෙන එක දකින්නවා ආස්වාදේ කියන්නේ එතකොට ඒකේ සතුට නැති වෙන එක දකින්නවා නිස්සරණ දකින්නවා කියන්නේ ඒක තමයි නිවන් මඟ කියලා හිතන්නේ ඉතින් ඒකටයි අපිට කතා කරන්න ඕන උනේ එතන නෙමෙයි ඊට වැඩිය ගැඹුරු තැනක් මේ පෙන්වන්නේ ওই බඩු මුට්ටු වලින් ලැබෙන සැප දුක ඒ ආදීනව දකින්න ඒවා කැඩෙන බිඳෙනවා දකින්න එක අනිත්‍ය දකින්න එක කියලා එහෙම ගන්න සාමාන්‍ය පැහැදිලි කිරීමක් තියෙනවානේ සමාජය තුළ. ඒකේ ආදීනව දකින්න ආස්වාදයක් ඒකේ සතුට විඳිනවා කියන එක ඒකේ අනිත්‍ය දකින්නවා කියන කැඩෙන බිඳෙන එක දකින්නවා කියන එක නිස්සාරණය කියලා ගන්නවා ඒකෙන් මිදෙනවා කියන හොඳයි සාමාන්‍යයෙන් ඒ දේ සාමාන්‍ය පල්ලෙහා මට්ටමේ ඕනම කෙනෙකුට ඔය දේ පේනවා. ඕක බුදු කෙනෙක් පහළ වෙන්න කලින් වුණත් කෙනෙකුට තේරෙන දේ. ඒ කියන්නේ බුදු කෙනෙක් නැහැ කියලා අපි හිතමු. ඒත් ඔබට දැනෙන්නේ නැද්ද බඩුමුට්ටු කැඩෙන එක? දැනෙනවා. එතකොට ඒකේ මේ ඒවා විනාශ වෙනවා කියලා අනිත්‍යයක් කියලා ඒක පේන්නේ නැද්ද? ඒකත් පේනවා. එතකොට ආසාදේ ආදීන එතකොට ඒකේ මේ එන්නේ නැහැ කියලා හතරක් එන්නේ නැහැ කියලා එතන නිස්සාරණ පුත දකිනවා. ඒක බුදු කෙනෙක් පහළ කලින් දැකපු එක. ඒක සාමාන්‍ය මරුන් බවුන් මිනිසුන් සහිත ප්‍රජාකය සාමාන්‍ය මිනිස්යාගේ දකින්න එක. ඒක නෙමෙයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුදුන් වහන්සේ බුද්ධත්වයටපත් උනා කියලා පිළිගන්නේ අධ්‍යාත්මික ආයතනවල දකින්න ඕනි. අධ්‍යාත්මික ආයතනවල දකින්න කියන්නේ ඇස හැදෙන ආකාර යථාභූත ඥානය දකින්න ඕනි. ඒ යථාභූත ඥානය දැකීම තුලයි මම මේ සම්බෝධියටපත් උනා කියලා අධ්‍යාත්මික ආයතනවල දැකීම තුලයි කියන එකයි පිළිගන්නේ. ඒකයි බුදුන් වහන්සේ ප්‍රකාශ කරන සම්බෝධ සූත්‍රයේ තියෙන වටිනා පැහැදිලි කිරීම. ඒක අර බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති යුගයකත් ඕක ආස්වාදයෙන් ඉස්සන්න ඒ කියනෝ තන්ට දාලා තමයි අතර සිංහල පරිවර්තන දිහා බැලුවම අපිට පේන්නේ. එහෙම දෙයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. හැබැයි එහෙම දෙයක් ඒ පරිවර්තනය තුළ ඒ වචන දාලා තියෙනවා. වචනවල පැහැදිලි කිරීමක් තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. නමුත් ඒකේ වරදක් නැහැ. අපි ඒක ආબોධය ඇති කෙනාට දකින්න හැකියාවක් තියෙනවා. ආબોධයටපත් උණු කෙනා මේ ටික බලනකොටයි ඒ කෙනාට මේක ගලප ගන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක් මේ පොත බලනකොට එයාට හිතෙන්නේ මේ සාමාන්‍ය මේ බඩු මුට්ටු කැඩෙන එකම තමයි. එතන රැවටීමකට ලක් වෙනවා එතකොට. ඉතින් ඒකේ සත්‍ය දකින්න නම් ඒ සත්‍ය දර්ශන අවබෝධය තියෙන කෙනා මෙතන සම්බුද්ධියටපත් වෙනකොට බුදුන් වහන්සේ මේ වචනම කියන දර්ශනයටපත් වුණා කියන වචනේ. එතන බුදුන් වහන්සේ මට සම්මා ඥානය ඒ ඥාන දර්ශනේ 15 කියන වචනේ. එතකොට අනුත්තරං සම්මා අර කියන්නේ මනුස් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති කියන පඤ්ඤා පඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උද්දපාදි කියන වචනය හොඳින්ම පැහැදිලි කරනවා. ඉතින් ඥාන දර්ශනේ මට පහළ වුණා කියන එක තමයි මේකේ තියෙන වටිනාම තැන අපිත් දකින්නේ. අකුප්පාමේ චේතෝ විමුක්තිය ආයමන්ති මජ්ජාතේ සති දානෙ පුනබ්බව. එහෙමනම් දකින්න නිවැරදි තැනින් බුදුන් වහන්සේ යථාභූත ඥාණයෙන් දකිනවා කියලා පෙන්වන්නේ තමන්ගේ සිත ඇතුලේ සිතින්ම හදාගත්ත දෙයක් බාහිර නොවන බව දැකීමයි. ඒ සිතත් සත්‍යයක් නොවන බව දැකීමමයි යථාභූත ඥාණය. ඒ තුලයි නැවත જાතියක් හටගන්නේ කියන අයමන්තිමා જાතින අත්තිදානි පුනබ්බව කියන වචනෙට යන්න හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සම්බෝධි සූත්‍රය බුද්ධ ජාත ත්‍රිපිටක මාලාවේ බුද්ධ ජාත ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ සංගීත නිකායේ 4 වෙනි පරිච්ඡේදය සම්බෝධ සූත්‍රය යමක වක්කේ සංගීතනිකාය හතරවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පිටුව. මහණෙනි සම්බෝධියෙන් පෙර මෙසම් බුදු නොව් බෝසත් වූම මට මෙබඳු සිතෙක් විය. බුද්ධත්වයට පත් වෙන පෙර බෝසත්වයේදී සම්බෝධියට පෙර මට මෙහෙම සිතක් පහළ විය. ඇසේ ආස්වාදයේ කිමෙක්ද? ආදීනවේ කිමෙක්ද? නිස්සරණේ කිමෙක්ද? කනෙහි ආස්වාදයේ කිමෙක්ද? නාසයෙහි ආස්වාදයේ කිමෙක්ද? දිවෙහි ආස්වාදයේ කිමෙක්ද? කයෙහි ආස්වාදයේ කිමෙක්ද? සිතෙහි ආස්වාදයේ කිමෙක්ද? ආදීනවේ කිමෙක්ද? නිස්සරණේ කිමෙක්දයි? මහණෙනි මට බේබදු සිතෙක් විය. ඇස නිසා යම් සෝයෙක් සොම්නසක් උපදී නම් මේ ඇසේ ආස්වාදයයි. යම් ඇසෙක් අනිසි වේ නම් දුක් වේ නම් වෙනස් වෙන සුළු වේ නම් මේ ඇසේ ආදීනවයි. ඇසේ යම් චන්දරාගේ දුරු කිරීමක් චන්දරාග ප්‍රහාණයක් වේ නම් මේ ඇසේ නිස්සරණයයි. කාන නිසා යම් නහය නිසා දිව නිසා යම් සුවේ සොම්නස උපදීනම් මේ දිවේ ආස්වාදයයි. මේ විදිහට අස කන දිවනාසය කියන ආයතන ඒ වගේම අස කන දිවනාසය මන කියන ආයතන හයටම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ආස්වාදේ ආදීනව නිස්සරණ කියන කාරණාව. මෙතනදී බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඇස නිසා යම් ආස්වාදයක් වේනම් වෙනස් වෙන සුළු වේනම් ආදීනව මේ ඇසේ වෙනස් වෙන සුළු බව ආදීනවේ දකිනවා ඒ වගේම යම් සෝයක් තියෙනවා නම් සොම්නසක් උපදීන මේ ඇසේ ආස්වාදී කියලා දැනගන්නවා. ඒ වගේම නිස්සරණයක් දැනගන්නවා. ඇසේ යම් චන්දරාගේ දුරු කිරීමක්, චන්දරාග ප්‍රහාණයක්. කියන්නේ ඇස නිසා ඇති වුණු ඒ කැමැත්ත නැතිවීම, චන්දරාගය දුරු වීම නිස්සරණය කියලා දකිනවා. දැන් මේ ඇස කියන්නේ බාහිර ආයතන. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා ඇසේ ආස්වාද ආදීනව නිස්සන්න කියන තැනේදී අජ්‍යත බහිද්දා කියන පැතිකඩයන් දෙකක් වෙන්නනවා. අතර මේ බාහිර අපි මේ කතා කරන තැන ඒ කියන්නේ බාහිර ආයතන කියලා ගන්නකොට අපි ගන්නෙ ඇස නිසා හටගත්ත ඒ වර්ණ. එතකොට ඒ ආස්වාදයේ ආදීන නිස්සරණය දැකීම සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ඒ ස්වභාවය සාමාන්‍ය ඕනම කෙනෙක්ට දන්නවා. මේ පොතක් ගත්තත් මේ පොත ඒක නිසා දැනෙන සතුට ඒක නිසා පොත නිසා දැනෙන ඒ සැපක් සොම්නසක් තියෙනවා නම් ඒක දැනෙනවා. ඒ වගේම තමයි ආස්වාදය දැනෙනවා ආදීන ඒ පොත වෙනස් වෙන ස්වභාවය දැනෙනවා. ඒ වගේම ඒ පොත පවතින්නේ නැහැ කියන මෙන්න මේ අවබෝධය ඇතිවීම තුළ ඒ නිස්සරණය දැනෙනවා. මේක බාහිර පැත්ත. බුදුන් වහන්සේ මේකේ ගැඹුරු පැත්තක් පෙන්නනවා. අපිට නොප අපිට මේ උඩින් බැලුවාම බොහොම සරලයි වගේ පෙවුනට බුදුන් වහන්සේ මේකේ ගැඹුරු පැත්තක් පෙන්නනවා. යම් සිතක් අනිසවේ නම් දුක්ඛේ නම් වෙනස් වෙන සුළු නම් මේ සිතේ ආස්වාද ආදීනව දකීම ඒ සිත පැත්තත් ඒ විදිහට පෙන්නනවා. සිතේ යම් චන්දරාග දුරු වීමක් චන්දරාග ප්‍රහාණයක් වෙනම් මේ සිතේ නිස්සාරණයක්. ආ කය නිසා ඒ විදිහට පෙන්නනවා. කය නිසා සිත නිසා යම් සෝයක් සොම්නසක් වෙන මේක ආස්වාදයේ ඉදිරියට පෙනෙනවා. මහණෙනි මම යම්තාක් මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ගේ බුදුන් වහන්සේ බාහිර නෙමෙයි අභ්‍යන්තර ආයතන ගැන කතා කරනවා. අභ්‍යන්තර ආයතනන්ගේ ආස්වාදේ ආස්වාදේ වශයෙන්ුත් ආදීනවේ ආදීනවේ වශයෙන්ුත් නිස්සරණේ නිස්සරණේ වශයෙන්ුත් මෙසේ තතුසේ නොදත්තේ නම් මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවේයි දෙවිමිනිසුන් සහිත මහන බමුණන් සහිත ප්‍රජාවේයි නිරුත්තර වූ සම්මයක් සම්බෝධිය අවබෝධ කෙලෙමි නොම පිළින කෙලෙමි මම පිළිගන්නේ නැහැ කියනවා සම්මක් සම්බෝධියටපත් වුණ අවබෝධ කරා කියලා මේ මරුන් බඹුන් මිනිසුන් දෙවියන් සහිත ඒ ප්‍රජාවෙහි ඒ නිරුත්තර වූ ඒ කියන්නේ ඔවුන් මරුන් බමුණු මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාවේ නිරුත්තර වූ ඒ අයට උත්තර නැති වූ ඒ අය නොදන්න කාරණයක්. ඒ කියන්නේ මේ නිරුත්තර වූ කියන තැන වචනේ අර්ථය ගත්තත් සම්්‍යක් සම්බෝධය අවබෝධ කරගෙන මම අවබෝධ කළා. දැන් මේ සාමාන්‍ය සාමාන්‍ය ස්වභාවයේ සාමාන්‍ය ජන ප්‍රජාවගේ මරුන් බමුන් මිනිසුන් දෙවියන් සහිත ප්‍රජාවන සාමාන්‍ය මිනිස්යාගේ ස්වභාවයනේ දෙවිය කෙනෙක් ඉන්නවා මරණයක් තියෙනවා මරුන් බබුන් මිනිසුන් දෙවෙනි ඒ කාලේ හිටපු ඒ තියෙන පිළිගැනීම ඔස්සේ හදාගත්ත සම්මුති ප්‍රඥප්ති ගොඩ. එතකොට ඒ ඒ සමාජය තමයි සාමාන්‍ය ඒ සමාජයේ ආයතර ඔවුන් ප්‍රජාවේ නිරුත්තර ඔවුන්ට උත්තර නැති සම්්‍යක් සම්බෝධිය මම ඒ සියල්ලට මම උත්තර සොයාගත්තා කියන එක. මම මේ සියල්ල අවබෝධ කළා කියන එක. මේ මේ බුදුන්හන්සේ මෙතන මනාවකට පැහැදිලි කරන්නේ අධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදය ආදීනව නිස්සරණ ආස්වාදය ආස්වාදේ වශයෙන්ුත් ආදීනව ආදීනව වශයෙන්ුත් නිස්සරණ නිස්සරණේ වශයෙන්ුත් මෙසේ තතුසේ නොදත්තේම් නම් මෙසේ තතුසේ නොදත්තේ නම් මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ඒ ලොවේ මිනිසුන් සහිත දෙවි මිනිසුන් සහිත මහා මහාන බමුණන් සහිත ඒ ප්‍රජාවේ නිරුත්තර වූ එතකොට පැහැදිලිවම බුදුන් වහන්සේ කියනවා ඒ දෙවියන් මිනිසුන් සහිත මහාන බමුණන් සහිත ඒ ප්‍රජාවේ නිරුත්තර වූ ඒ කියන්නේ ආස්වාදයේ ආදීන ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැක්කේ නැත්නම් ආදීන ආදීන විදිහට දැක්කේ නැත්නම් ඒ දේව මිනිසුන් සහිත බමුණු සහිත ප්‍රජාවේ ඔවුන්ට උත්තර නැති වූ ඒ සම්‍යක් සියල්ල අවබෝධ කරගත්ත බව මම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා මේ පැහැදිලිව කියන ආධ්‍යාත්මික ආයතනන්ගේ කියන වචනේ මහණෙනි මම යම්තාක් මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ඒ කියන්නේ ආයතන 6 සවැදෑරුම් ආධ්‍යාත්මික කියන්නේ ආයතන හය කියන්නේ ඇස කන දිව නාසය කය මන. නමුත් මේකේ අසත් රූපයත් රූපේ ගත්තාම ඒක බාහිර. නමුත් අධ්‍යත්ත කියලා ගන්නකොට මේක හරි බොහොම එකම ස්වභාවයෙන් තමයි මේ බුද්ධ ජන ත්‍රිපිටකයේ පැහැදිලි කිරීම ඔබට සාමාන්‍ය ස්වභාවයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් මේකේ තියෙන ගැඹුරු පැත්ත පැහැදිලි කළ යුතු වෙනවා. ඒ තමයි මේ අධ්‍යාත්මික කියන තැන මේ සිතෙන්ම අපිම හදාගන්නවා මේ ආදීනව ආදීනව වශයෙන් අධ්‍යාත්මික ආයතන කියලා ගන්නකොට ඇස හැදෙන හැටි මේ කතා කරන්නේ. එතකොට බාහිර දැන් මේ දකින පේන ඔය වර්ණ ගන්ධ රස එතකොට මේව අපිට සාමාන්‍ය මිනිස්සෙකුට ඕනම සතා සිව්පාට වුණත් මේ දකින පේන තියෙන දේ බාහිර ආයතන වල ස්වභාවය බාහිර ආයතන කියලා කිව්වට මේක බොහොම නුවණින් දකින්න ඕනේ මේස පුටු ඇඳන් කියලා අපි මේ දකින මේ බාහිර ස්වභාව අපි ජීවත් වෙන ඉන්නවා දුක සැප එන්නේ බාහිරින් කියලා හිතන එක. අන්නේ ඒ ස්වභාවය නෙමෙයි ඒක බාහිර ආයතන නෙමෙයි අධ්‍යාත්මික ආයතන වල ආස්වාදයේ ආස්වාදයේ විදියට දකිනවා කියන එක ආදීනේ ආදීනේ විදියට දකිනවා කියන එක නිස්සාර නිස්සාරණේ විදියට දකිනවා කියන එක ඊටාම ගැඹුරු කාරණයක් තියෙනවා. ඒ තමයි ඇස හදන හැටි දකින ස්වභාවයේ ඇතේ ඇසේ සත්‍ය දකින්න ඕනේ එතකොට එතන ආයතන 6ම සත්‍ය දකින සත්‍ය දකිනවා කියන තැන ආයතන 6 හැදෙන ආකාරය දකිනවා කියන තැන ඒ මෙතන ඒකේ සත්‍ය දැක්කොත් තමයි මේ මේ අභ්‍යන්තර ආයතන කියන්නේ දැන් මේ සිතට එන අරමුණකම මේ මේ දෙකම පේනවා එකම අරමුණක් තුළ බාහිර ආයතන පොත හමු වීම අධ්‍යාත්මික ආයතනේ සිතින්ම හදාගෙන මේ දකින්න පොත බව දැකීම ඒක තමයි ඒකේ තියෙන මේ ආස්වාදේ ආස්වාද විදිහට දකින්න තැන. ආදීනව ආදීනව විදිහට දකින්න තැන. ඒකේ මේක හදාගත්තේ මේ පැත්තෙන්ම නම් ඒක ආදීනව දකින්න එහෙම දෙයක් පවතින්නේ නැති බව දකිනවා. ඒක මනක්කල්පිත අපි විතින් හදාගත්ත සිතක් බව දකින එක තමයි ආධ්‍යාත්මික ආයතන දකින්නවා කියන්නේ. බාහිර ආයතනය කියන එක සිත බව දකීම නෙමෙයි. ඒක බාහිර හතර මහා භූත ස්වභාවයම ඒ පැත්තරම දැකීම. ඒක රැවටීම. නමුත් අධ්‍යාත්මික ආයතන 6 ඒ විදිහටම යථාභූත ඥාණයෙන් දකිනවා නම් එතන එයා දකින්නේ ඇත්තට මේකේ සත්‍යම ස්වභාවය ඒ කියන්නේ මේ සම්මුති ප්‍රඥප්ති තමන්ගෙම සිතම හටගත් බව අධ්‍යාත්මයේ තුලයි දකින්නේ අධ්‍යාත්මික පැත්තෙනුයි ඒ සිතේ සත්‍ය හටගත් ආකාරය දකින්න. එimhe දැක්කො දකීමමයි ආදීනව දකින්නවා කියන්නේ. එතකොට ඒක ආසද ආසද විදිහට දකින්න කියන්නේ පොත හටගත්තේ කොහොමද කියන එක දකින්න. ඒ පොතක ඒ සත්‍ය හැදීමයි ආසාදේ කියන්නේ. එතකොට ඒකේ ස්වභාවය යත්තා ස්වභාවය දකින්න එකයි ඒ ආදීනව දකින්නවා කියන්නේ. ආදීනව ආදීන විදිහට දකින්නවා කියන්නේ. ඒතර එතනම නිස්සාර නිස්සාර විදිහට දකින ඒ ඒ එහෙම පොතක් නැති බව දකින එකයි නිස්සාරණය කියලා දකිනවා කියන්නේ. ඉතින් මේක ගැඹුරු පැත්තක්. ඉතින් ඒ ඒ ඒ පොතක් හම්බ වෙන්නේ නැහැ. අතර මේ සත්‍ය දකින්න කෙනාට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඊටත්